කිතාතානුකෝභන්තේ පඬිතෝ මහාපඤ්ඤෝ හෝති इति ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ මහත්මේ ප්‍රමුඛ අපට සවන් දීම සඳහා මේ මොහොතේ ඉඩ කඩවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සදහවතුනේ පසුගිය කාලවක් වාන තුල අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ආශ්‍රයෙන් හි බහුසුත නම් වූ සූත්‍රය ආශ්‍රයෙන් අප දේශනා කීපයක් කරමින් හිටියා. සමස්තයක් වශයෙන් දේශනාවත් අන්තර කොටස් වශයෙන්ුත් මේ දේශනා කළා. ඒවයි සඳහන් වුණා ඔබට මතක නම් ලෝකේ ගෙනියන්නේ කවුද කියන ප්‍රශ්නේ වික්ෂුන් වහන්සේ නමක් ඇහුවම තථාගතයන් වහන්සේ චිත්තේන නියති ලෝකපදයේ ඔස්සේ සිත විසින් මේ සංසාරයේ සත්‍යය ඇදගෙන යන ආකාරය පවත්වන ආකාරය කළ විග්‍රහය. දෙවනුව භෞස්සත කියන පදේ සම්බන්ධයෙන් නවාංග ශාස්ත්‍ර ශාසනයේ හතරවද ගාතාවකින් හරියට කරුණු පැහැදිලි කරන්න පුළුවනි නම් බහුසුතයි කියන කාරණය. ඒ වගේම කෙලස් නිර්වශේෂයෙන් විඳහරින කියන අර්ථයෙන් අපි එකට පාවිච්චි කළේ සතවා නිවේදික පඤ්ඤෝ කියන පදේ පැහැදිලි කරන්නටත් වෙනම අපි කාලය ගත්තා ඒ එකකින් අවශ්‍ය කරුණ තිබෙනවා හතරම දැනගන්න අවශ්‍ය නැහැ ඒ තථාගතවරුන්ගේ කෙලවර දක්වා කරුණු පැහැදිලි කිරීමක් ඕනෑම දහම් පරයයක් තුළ දකින්න පුළුවන්. ප්‍රමාදය අප්‍රමාදය ගත්තනම් ප්‍රමාදය අප්‍රමාදය ඔබේ ජීවිතයට දල බලන්න. ඔබ අප්‍රමාද වුණොත් දුකටපත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදය ඔබට දුක් ගෙනත් දෙනවා. ඔබට තේරෙනවා නම් දුක් ගෙනත් දෙන්නේ ප්‍රමාදය කියලා අනුතරව ඔබ අප්‍රමාද වෙන්න උත්සාහවන්ත වෙනවා. ධර්මයේ නොතේරුණු පුද්ගලයා අනුසෝතගාමී වුණාට ධර්මයේ තේරුණන් පස්සේ අනුසෝතගාමී වෙලා ඉන්න ඕන කමක් නැහැ. අනුසෝතගාමී ප්‍රතිපදාවේ ලෞකික සැප තිබුණාට ලෝකෝත්තර සැප හමු වෙන්නෙත් නැහැ. ලෝකෝත්තර ඒ පෙන්වන දුක්ඛ සමුදය දෙකෙන් නිදහස් වෙන්නෙත් නැහැ. නමුත් ලෞකික දේවල් අතහැරෙන්නෙත් නැහැ. පටිසෝතගාමී වුණාම ඒ කියන්නේ ලෞකික තියෙන සැප සම්පත් අතහැරෙන්නේ නැහැ. දුකට හේතු අතහැරෙනවා ඇරුණාම. නමුත් අ පටිසෝතගාමී වුණාම ලෝකෝත්තර සැපතත් හම්බ වෙනවා. ලෞකික ලෝකෝත්තර මෙලොවට එලොවට ලෞකික මෙලොවට ලෝකෝත්තර මරණයෙන් එහා පැත්තේ දිනනට කියන අරුත් අරුත් අරුත් ගන්නවාගෙන වරද්දා ගන්න නැතුව ලෝකපදයේ පංච උපාදානස්කන්ධයට නැත්තම් දුකට අරගෙන පංච උපාදානස්කන්ධය තුළ පවතින ආව දුක් කියලා ඔක එක පැත්තට අරගෙන උපාදානෙන් මිදුණාම පංචස්කන්ධය තුළ තිබෙනා උත්තරීත සුවේ අවිදිත සුවේ ලෝකෝත්තර වශයෙන් බලන්න ඉගෙන ගන්න. ලෝකයෙන් ඈතර කියලා නෙවෙයි නැතුව. ලෝකය කියන්නේ WRLD world කියන අර්ථයෙන් ගන්න නැතිව. මේ සූත්‍ර දේශනාවල ඒක සඳහන් කරලා තිබෙනවා. ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධයට. නැත්තම් ලෝකේ කියන්නේ දුකට. ඒ කියන්නේ ලෝක නිරෝධය කියන්නේ ලෝකේ ලෝක සමුදය දුකක් දුකට හේතුවක්. ලෝක නිරෝධ ලෝකේ විර කරනවා කියන්නේ පෘථිවිය විර කරනවා කියන එක ලෝක නිරෝධය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක විර කරනට පැටි. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ ඉතුරු පෙර ප්‍රශ්න වලින් පිළිතුරු ලබාගෙන සතරට පත්වන මේ වික්ෂෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ඉහතින් ප්‍රකාශය සිංහලෙන් වහන්ස නැත්නම් ගෞතමයන් වහන්සේ. පණ්ඩිතය මහා ප්‍රඥය. පණ්ඩිතේ මහා ප්‍රඥයයි කියනු ලැබේ. කොපමණකින්ද පඬිත මහා ප්‍රඥ වෙන්නේ. එන්න මේ සීමාවට එන්නට ඔබට තහනම් නැති බව. ඔබේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයන් මේ මේ බලපාන්න නැති බව පෙන්වන්නයි මේ දේශනාව මම ගන්නෙ. දැන් ආනන්ද හාමුදුරුව අඳුරන්නේ බුදුන් වහන්සේ හමු වෙන්න ඇවිදින් බුදුන් වහන්සේ හමු නොවන වෙලාවක සාකච්ඡා කරනවා කෙනෙක් එක්කලා. වික්ෂුන් වහන්සේලා. සාකච්ඡා කරාම උන්වහන්සේ කරුණ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදෙනවා. කවුද මේ බුදුන් වහන්සේ සමීපේ ඉන්න జగතක් කියලා දන්නේ නැහැ උනාට. ඔබ වහන්සේගේ කෙනක් නම් නමකින් යුක්තද? ආයස්මන්ති මට තමයි ආනන්ද කියන්නේ කියලා කියනවා එතකොට. ඔවුන්ගේ ප්‍රසාදයේ තරම කොහොමද තිබෙන්නේ? මහාචාර්ය ආනන්ද. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මහාචාර්ය පදේ දෙන්නත් ආනන්ද හාමුදුරන්න කියලා මම කල්පනා කරනවා. වර්තමානයේ ලෞකික තත්වයන් සඳහා ඒක යොදා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අර්ථයෙන් නෙමෙයිනේ යොදාගන්නේ. ලෝකේ පඬිත පදයක් මේ සමාජයේ දෙනවා. වර්තමාන සසුනේහිත් යම් යම් විෂය නිර්දේශ කොටසක් දීලා ඒ ටික කටපාඩම් කරලා ලියන්න කියපුවා පාස් වුණාම පඬිත කියලා කියනවා. සීතා සීමිත කොටසක්. ඒ සීමිත කොටස කියවලා පාඩම් කරලා උත්තර ලියලා පඬිත වෙනවා නම් මේ සියල්ල තේරුම් අරගෙන මේක ඕනෑම සූත්‍රයකින් දුක්ඛ සමුදය විරෝධ මාර්ග ගලපන්න පුළුවන් ආකාරයට වසර 40ක් 45ක් තේරුම් අරගෙන කතා කරුණු පැහැදිලි කරන අපට පඬිතු තුපාරි කීයක් දෙන්න වෙයිද? නැතුවට කමක් නැහැ. මොකද මේ සසුනට ආවේ ඕවා බලන්න නෙවෙයි අපි. මේ සසුන් ගත උනේ බාහිරින් කවුරුත් දෙන જાති බලාගෙන නෙවෙයි මතක තබා ගන්න. තමන්ගෙන් සෑහීමටපත් වෙන හැටි හොයා ගන්න. එහෙම නැත්නම් අධ්‍යාත්මික සැනසීම හොයා ගන්න. අරවට අපි ගරහන්නේ ඒවා. ඒවා ලෞකික අධ්‍යාපනයේ මේ ලෞකික අධ්‍යාපනයේ පැවිදි පැත්ත මම දකින්නේ. එකත් ආපහු අර ලෞකික අධ්‍යාපනයට අදාළ දැනුමට අදාළ පැත්තක්. මොකද මේ ඇතැම් පඬිතයත්ව සමාජයේ කරන ප්‍රකාශ දැක්කහම මේ මේ මේ මේකේ පැහැදිලි කරලා තියෙනවනේ පඬිත කියන්නේ කවුද කියලා. අපිට හිතාගත්ත හැකියි. එනිසා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. ඔබේ රැකියාව බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ මාතෘත්වයේ පීතෘත්වයේ බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඔබේ ගිහි පැවිදි භාවය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කියන කතාවට. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ පරිදිහාත්ම වශයෙන්. පඬිතය මහා ප්‍රඥය කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. කවුරුත් පිරිනැම වෙනතර කමක් නැහැ. කවුරුත් කතා නොකරලාට කමකුත් නැහැ. අපට මේ කරුණු පැහැදිලි කරන්න යාමේදී අපේ ඇසුර ලබන බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපට වඩා වැඩිමල් වියත් අහිමිවරු පවා ප්‍රශංසාත්මකව ගරුත්වයෙන් කතා කරනවා. නමුත් අපට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහත් ඕන තරම් ලැබෙනවා සමාජයෙන්. නමුත් රාජ්‍ය මාධ්‍යානුග්‍රහය හෝ රාජ්‍යානුග්‍රහය හෝ කියන දේවල් නෑසුනාසේ නුදුටු ආසේ අස්කම් ක්‍රියාන තමයි ඉන්නේ මේ අපි ගමන මේ ඇවිදින් ඇවිදින් තියෙනවා නම් ඇවිත් තිබෙන්නේ මතක තියාගන්න ඒක රාජ්‍ය මාධ්‍යවල හෝ රාජ්‍ය අනුග්‍රහය ඇතුව නෙවෙයි පෞද්ගලික මාධ්‍යවල අනුග්‍රහය ඇතුව ඒත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ ඉතින් අනුග්‍රහය නොලැබෙන්න සමහර විට ඇසුණත් නොඇසුණා වගේ ඉඳ වෙලා ඇති යම් යම් ඒකාධිකාරයන්ට යටත් වෙලා අනින්නේ. ඒ නිසා. නමුත් මේ ගමනේදී ඔය වැදගත් නැහැ. බුදුරජාණන් වහන්සේට සිදුහත් කුමාරයා කාලේ තාපතුමා කාලේ මේ රාජ්‍යානුග්‍රහය ලැබුණේ නැහැ. බුද්ධත්වයටපත් වෙලා සමාජය හදනකොට ඒ දහමෙන් රාජ්‍ය පාලකින්වත් පහසු වෙනවා. මිනිසුන් හැදෙනවා දහමින්. අනවශ්‍ය නීති රීති පනවන්න දඬුවම් කරන්න වෙන්නේ නැහැ. ඒක මිනිසා හදන දහමක් බව තේරෙනකොට ඒක රාජ්‍යුන්ට අනුග්‍රහ වෙලා තින්නේ එහෙමයි. ඔවුන් හදනට වඩා හොඳට මිනිස් සමාජය හදනවා බුදුවරු. කරුණු පැහැදිලි කර දීමෙන් ආත්ම සංගමයෙන්. එතකොට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අදටත් ඔබ ඉන්න ඕනෑම තැනක ඔබේ ආධ්‍යාත්මික ශක්තිය පෙන්වන්න. ඒක පෙන්වන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. යුද්ධ කරලා වගේ පෙන්වන එකක් නෙමෙයි, කෑ ගහලා පෙන්වන එකක් නෙමෙයි ඒක. හැම සැරේටම වඩා හිංසරේ ලොකුයි කියලා අහලා ඇතිනේ නේ. නිශ්ශබ්දතාවයේ තරම් ලොකු શબ્දයක් නැහැ කියලා මාත් දන්නවා. බෙලකයකට ගහන શબ્දේ, බෙරයකට ගහන શબ્ද වගේ නෙමෙයි ඒක. ඒ නිසා මෙන්න මේ ගමන යන්න මේ ගමනේ හුරුම කරුවන් වෙන්න මේ උරුමය හිමි කරගන්න ඔබ මොකද කරන්න ඕන කියන කාරණාවට ඔබට අවශ්‍ය මූලික අනුශාසනා සදහම් ශ්‍රවණයේ තිබෙනවා. පිටපිටක සූත්‍රයේ තිබෙනවා වල ත්‍රිවික්‍රමණපාතේම මේ සඳහා ඔබ ආපු ලෝකේ ඔබට නොහැරෙන දේවල් බුදුරෙලි කරනවා. ඔබේ දැනුමින් ලෝකේ ජය ගන්න යන්නේ නැතුව එතකොට ලෞකිකේ පමණයි ජය ගන්න වෙන්නේ. බුදුරුන්ගේ දැනුමත් උදව් කරගෙන ලෞකික ලෝකෝත්තර දෙලෝ අභියෝ ජය ගන්න. දෙලෝ අභිවෘද්ධිය. එහාත්ම වශයෙන්ම. ඒ සඳහා තථාගතයන් වහන්සේලාගේ ඉගැන්වීමේ මේ පිළිබඳ වැටහීමක් ඇති පුද්ගලයන්ගේ ඇසුර සත්පුරුෂ සංසය විදිහටත්. ඔවුන් පැහැදිලි කරන්නේ මග සද්ධර්ම ශ්‍රවණේ සද්ධර්ම දේශනේ විදිහට සඳහන් වෙනවා. මේ දෙක ගත්ත කෙනාට තමයි මේකේ සඳහන් විදිහට පඬිත මහා පඤ්ඤ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. බලමු තථාගතයන් වහන්සේ දීලා දෙන උත්තරේ සමාජගත කරන්නේ කොහොමද කියලා. ඉදබික්කු පඬිතෝ මහපඤ්ඤෝ මහණ මේ ලෝකේ යමෙක් පඬිතද මහා ප්‍රඥද අන්න චරිත ලක්ෂණය පෙන්නනවා. එතෙන්ද නිකම්මපත් වෙන්න බෑ. එතෙන් එන්නේ කොහොමද කියලා අපි හොයාගන්න. නේවත්තව්‍යාබාදාය චේතේති න පරව්‍යාබාදාය චේතේති න උභයව්‍යාබාදාය චේතේති අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලෝක හිතමේව චිත්තේමානෝ චින්තේති එවං කෝ බික්කු පඬිතෝ මහා පඤ්ඤෝ හෝති इति බික්කු කිව්වේ භික්ෂුවට ඕන කෙනෙකුට මේක හරි ආමන්ත්‍රණය උන්වහන්සේට අන්න ඔබට මෙහෙම වෙන්න පුළුවන්ද මේ ලෝකේ? ඒක තමයි මම අද විග්‍රහ කරන්නේ. බලන්න මේ මේ කියන අවවාදේ නැතුව මේ සමාජයේ මෙතනද ඉන්නේ කියලා. අන්නේ ඒ බුද්ධාවාදේ නැතුව ඉන්න තැනින් මිදිලා ඇඳුම් මාරු කරගෙන නෙමෙයි, gedara මාරු කරලා නෙමෙයි. ඒ ඉන්න ස්ථාවරය, ඒ ඉන්න දිට්ඨියෙන් මිදිලා වෙනත් දැක්මකට එන්න වෙනවා. යම් කිසි කෙනෙක් ඒ කෙනා කවුද කියලා උන්වහන්සේ අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයෙන් පෙන්වන්නේ නැහැ. තමන්ට අවැඩ පිනිස මතක තියාගන්න ඒක. අන් අයට අවැඩ පිනිස නොසිතයිද? දෙපිරිසටම අවැඩ පිණිස දෙපැත්තටම දෙපිරිසටම නෙවෙයි අත්පර තමන්ටත් අනුන්ටත් අහිත අවැඩ පිණිස නොහිතයිද හිතන්නේ තමන්ට හිත පිණිසද අනුන්ට හිත පිණිසද තමන්ටත් අනුන්ටත් හිත පිණිසද මෙපමණකින් පඬිතයයි මහා ප්‍රඥයයි කියනු ලැබේ. බණ ඉවරයි. සිංහලට පරිවර්තනය කළොත් එහෙම පාලි බණ ඉවරයි. නෑ බණ කියන්න පටන් ගත්තා විතරයි මේ. දැන් මේ මිනිස් සමාජයේ සොකේ ජීවිත ගමන ගෙන යාමේදී සම්පූර්ණයෙන්ම පරාර්ථකාමීද පෘථග්ජන සමාජයේ නැත්නම් ආත්මාර්ථකාමීද සිතද්දී ඒ සිතේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ කවුද? ඔබේ අන්න එතනයි මේ මුල තියෙන්නේ. මේ සිතේ ක්‍රියාකාරීත්වය දැන් ඔය පස් කපන යන්ත්‍ර පරහදන යන්ත්‍ර ගත්තහම ඒවා පස් තුනී කරනවා අපි අතකින් මෙහෙම වැඩ කරනවා වගේ ගිහින් පස් ටික අරගෙන අරන් පැත්තකට වෙසි කරනවා පේනවා අපිට පණ අරගෙන පණේට පණ අරන් වැඩ කරනවා වගේ නමුත් මේ මෙහෙවන යාන්ත්‍රික බව නිහඬ වුණොත් හෙල්ලෙන්නේවත් නැහැ හැම මිනිස්කයයි. තීවදන අපට හොලවන්නවත් බෑ. ඒකට පිටින් මේ සෙලවෙන සෙලවීම ඇතුළතින් ඇති කරන්නා වූ මෙහෙවීමක් තුළ සිදුවෙන දෙයක් නේ අර. අදාළ ගියරයන් යොදා ඒ ශක්තිය පීඩණය ඇති කිරීම තුළින් තමයි මේක සිදු වෙන්නේ. මේ වගේ මේ මිනිසා බෙදා දැක්වීමේදී තථාගත බුදු පියාණන් වහන්සේ මිනිස් ක්‍රියාකාරකම් තිදරකට බෙදා තිබෙන බව පිළිගන්නවානේ ඔබ. කය වචන සිත. තව ටිකට එහාට යනකොට මේක වචනේ ගත්තාම චේතනහම් වික්වේ කම්මං වදාමේ චේතයිත්වා කම්මං කරෝති කායන වාචා මනසා. අන්න ආවචනේ. මේ ක්‍රියාකාරකම් හිතලා කයෙන් වචනෙන් සිතින් කරනවා. එහෙනම් කායට වචනටත් එකතු වෙලා තියෙන ඉස්සලා සිතනේ. හොඳයි. පු탁ජනයා කියන්නේ කවුද? මේ සිත විසින් කය වචන සිත තුනම මෙහෙයන බව නොදත් කයිස්තු දෙකකට බෙදාගත්තේ නැති තමනුයි මේ වැඩ කරන්න කියලා හිතන කෙනාට. ඇතුළතින් මේ මෙහෙයවීම පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. එවිට මේ ලෝකෙට ආපු ඔහුට ක්‍රමෙන් ආත්මාර්ථකාමීත්වය හිම ඉහවහ යනවා. සියලු දේවල් Tamanට ඕන ආකාරයට ඉටු කරගන්න. මේ විදියට වැලි ගැසීමත් ආත්මාර්ථකාමීත්ව ප්‍රතිඵලයක්. බාලාපරාදත් ආත්මාර්ථකාමීත්ව ප්‍රතිඵලයක්. විවිධ දූෂිත ක්‍රියා සියල්ලත් ආත්මාර්ථකාමීත්ව ප්‍රතිඵලයක්. කොතන හරි කාම අපරාධයක් තියෙනවා නම් ඒක තමන්ගේ ඕනකම ඉටු කරගන්නට අනිත්‍යයි ඉත්‍යෙක් බවට පත් කරගැනීමේ ආත්මාර්ථයේ ප්‍රතිඵලයක්. මම ඕක දකින තැනක් තියෙනවා. මේක මම රූපවාහිනී දර්ශන වලින් නැත්නම් චිත්‍රපට දර්ශන වලින් දැකලා තිබෙන්නේ සැබෑසින් දකින්න තරම් ඉඩ කඩක් අපට ලැබෙන්නේ නැහැ ඒක. කොටියා මොෙක් මරා ගන්නවා. මරලා උත් එක සෙල්ලම් කරනවා. දැන් ඉතින් කියන්න තියෙන්නේ කොටියාට සෙල්ලම් මොවාට ලෙල්ලම් කියලානේ. ස්කූසා මේක බාගෙට තුන් කාලට මරා ගන්න නැත්නම් මරනවා. දැන් තලියෙන් සෙල්ලම් කරනවා. මෙයාට ලෙල්ලම් පූසාට සෙල්ලම්නේ. එතකොට අර ඒ සත්තු දෙන්නටම තේරුණාද අර දෙන්නාගේ ජීවිතේ වටිනාකම? උණු ජීවිතේ රාසයි කියන එක. ඒ සතාගේ යහපත බැලුවේ නෑ තමන්ට ඕන තෘප්තිය විතරයි නේද බැලුවේ? මේ සමාජෙත් තමන්ට ඕන දේ ඉටු කරගන්න අනිත් කෙනා අනිත් කෙනා යොදා ගැනීමටත් ආදරය කියලා නමක් තියලා ආදරේ වචනේ අර්ථය කැත කරලා තියෙනවා. ඒකට ආත්මార్థකාමීත්වය නැත්තම් රාගය කියන්න. කාමය කියන්න. මොකද ඒවල් කරගන්න කරගන්න අය ඊට ඉඩ නොලැබුණාම අර බලලා මීයාට කළ වැඩේ කොටියා මුවාට කළ වැඩේ මේ සමාජය කරලා තියනවා කරනවා. ඒ ආදරේද එතකොට? ආදරේ හොඳ සුවඳ පුෂ්පයක්. ඒක මිනිස් චිත්තසංතානයන්ගේ රෝපණය වෙලා පෝෂණය වෙලා විකසිත වෙලා විහිදෙන්න යන සුවඳ. එනිසා පසුගිය ධර්මදේශනා දෙකක මම ඉංග්‍රීසි හෝ හින්දි චිත්‍රපටවල ප්‍රතිවෙන්නා වූ I love you කියන අර්ථයෙන් නොව I love you නම් වූ පහත් කස්කසික බල අර්ථයෙන් නොව බුදවරු මේ ලෝකෙට ආදරය කරන අය ඔබයි මා යන්න ඕන බුදුරුන්ගේ ආදරය හොයාගෙන බුදුරු ලෝකෙට කරන ආදරය ඒක අර වගේ ආත්මාර්ථ ඉෂ්ට කර ගැනීමක් නැහැ ඒක සමස්තයට බෙදා දෙන ආදරයක්. ප්‍රතිලාභ බලාපොරොත්තු නැහැ. එතනින්නම් බලන්න. බහුජන බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේමනුස්සානං. බහුජන අහිතාය බහුජන දුක්ඛාය එහෙම කියලා තියෙනවද ඒකේ? අනර්ථාය අහිතාය කියලා. නෑනේ නේ. ආ ඒ ආදරේ ඉඳලා බලන්න මේ මිනිස්සු කොතරම් ආත්මార్థකාමීද කියලා. ජාතියක් කබාසීනියා වෙන්නේ. රටක වෙරළ කාදනය කරවන්නේ. සම්පත් කොල්ලා කන්නේ. કૃතිම කාන්තාර හැදෙන තැනට කටයුතු වෙන්නේ. දිලින් දින දුගී වෙන්නේ කුමක් නිසාද කියලා හොයලා බලන්න. එහෙවහාගිය උග්‍රාත්මාර්ථකාමීත්වය. මේ සමාජයේ පවතින ලොකුම පිළල. ඉතින් ඕකට අනාගත බුදුහාමරන්ගේ ශාසනය නිවන් ප්‍රාර්ථනා කළාට ඕක පිළියමක් වෙන්නේ නැහැ. මැරිලා නිවන් ප්‍රාර්ථනා කරලා පිළියමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට රාජ්‍යානුග්‍රහය ලැබෙන කුමක් නිසාද? ඒ සමාජය නීතියෙන් නික්මීමට එහා යනගෙන ගොස් පව්පින් දෙකක් තුල හික්මුවා. ඊට පස්සේ ධර්මයේ දන්නා බැවින් පවුන කරන බව කියන තැනට තවත් පිරිසක් ගෙනා බැවින් වැරදි කිරීම නරක නම් නීත්‍යානුකූලව පිළිගන්න එක හොඳ. නීතිය පිළි අරගෙන වැරදි නොකරන එක. Tamanta මේවට දුක් විපාක වෙන බැවින් දුක් විපාකට බය, පව් විපාක විශ්වාස දෙල පව් නොකරන එක වඩා හොඳ. ධර්මයටපත් වෙන බැවින් ධර්මයටපත් වී පව් නොකරන බව. හොඳ වඩාත්ම හොඳ. ඉංග්‍රීසි භාෂාව ඔබ ඉගෙන ගන්න වචන වල පේනවනේ ඔක. හොඳ වඩා හොඳ වඩාත්ම හොඳ කියලා. බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය. හොඳයි වඩා හොඳයි වඩාත්ම හොඳ. දැනට යන්නේක සහ පාර පෙන්නන එක. හොඳ අධිකරණයේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරાવી. වඩා හොඳ මව්පියන් ගුරුවරුන් පොලිසිය වෛද්‍යවරුන් එහෙමත් නැත්නම් පෞපින්පාක විශ්වාස ඇති පුහුදුන් සමාජය ක්‍රියාත්මක කරાવી. නමුත් හොඳින් සහ වඩා හොඳින් නතර වෙලා බෑ සමාජයේ සක්‍රිය වෙන්න ඕන වඩාත්ම හොඳයි. දැන් මේ අනුන්ට අවැඩ තමන්ට අවැඩ පිණිස ඔබේ කය වචන සිත මෙහෙවන්නේ කවුද? දරුවන්ගේ ලෝකයක තිබුණාද? මේ වැඩිහිටියන්ගේ ලෝකේ මේ කරන්නා වූ දුරාචාරයන් ට අතපතවත් තබලා තිබුණාද? එහෙනම් මිනිසා කයෙන් වැඩෙනකොට මිනිසාගේ චිත්තාභ්‍යන්තරේ ඔහුට හොරෙන් වැළෙන දෙයක් තියෙනවා. අන්නේ වැඩෙන දේවල් පාදක කොට හිතන්න ගියොත් ඒ වැඩෙන දේවල් මම බවටපත් වෙනවා. ලෝභය මම, ද්වේෂය මම, මෝහය මම. ඒතන් මම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වල අ කියන වචනේ උපන් ගය උපන් ස්ථානයේ මම පසුගිය ධර්මදේශනාවත් දෙකක් තුළ මතක් කළා. තිඹිරිගේ වචනය. ඒක බලවත් නොවුනා නම් මේ කරදරේ වෙන්නේ නැහැ. නමුත් ඒක ක්‍රමෙන් බලවත් වෙන පාරට තමයි වැටුනේ. දරුවා දිගා වෙලා ඉන්නව නැකිට ගන්න බෑ අතහොලවන්න විතරයි පුළුවන්. ඉල්ලන්න බෑ. ඔහුට දැනෙනවා. කුසගින්න. ඔහු මේක ප්‍රකාශ කරනවා. කෙඳිරි ගෑමකින් හරි මොකක් හරි කාරණයකින්. අඬන්න හැදීමකින් හරිය. ඔහුට කාමයක්, කාම උපාදානයක් නෙමෙයි ඔහුට කැමැත්තක් තියෙනවා. ආහාර හොයාගන්න කැමැත්ත. ඒක ටික දවසක් යනකොට ලැබෙන්න පමා වෙනකොට මෙහෙම කෙඳිරි ගාලා ඉතලක් හරියන්නේ නැහැ. ඒක ඊළඟ වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා හයියෙන් අනන්ද යටකිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොටත් අම්මලා දැනගන්නවා. තව ටිකක් කල් යනකොට එහෙම යට ගිහින් කෑවට හම්බ වෙන්නේත් නැහැ. ඊට පස්සේ ඒක ඒ කර්ගින් කෑ ගහම ඉදී ආපු කේන්ති ඊට පස්සේ ප්‍රකාශ කරන්න ගන්නවා. හිසක යට කෑදලා ගලවා ගැනීමෙන් හරි අතට අහුන දෙයක් දමලා විසිකරන එකෙන් හරි. ඔබත් මේක කළා නේද? ඒ තමයි තිබිරිගේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ සහ විහිංසා විතර්කයේ තිඹිරිගය. ඔබට දායක වැරදි කියලා තේරුණෙත් නැහැ, වැරදි කියලා තේරුම් කරලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. එදා පටන් ඔබේ ඕනකම් ඉටු කර ගැනීම සඳහා මේකට එකතු වෙන එක තමයි ඔබ කළේ. අර දරුවට ඕක ඒතන් මම වෙලා නැහැ තාම. ඒක එතන අතහැරලා ගියා නම් ඒ තංගම වුණේ නැහැ. අද තරහවයි කියලා, යඬුවයි කියලා හෙට අම්මත් එක්ක තරහකුත් නැහැ. හෙටත් ආපහු hina වෙනවා. නමුත් ඒ තංගම වුණොත් එවිට ආපහු හෙට දවසේ ඒක ඇතුළෙන් තිබිලා මතුවෙනවා. මන්දයත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස ඔබතුල ආරම්භ වෙන නිසා. මමත් වෙන ගත්තොත් හෙට නැවත උපදින්න හේතු චිත්තහභ්‍යන්තරගත වෙනවා. මේ අධ්‍යාත්මික පරිහානිය ආරම්භයයි. මේ මානව ක්‍රියාකාරකම දරුවන් තුළ අගීකරු දඩබ්බර කියන දේහන් නැති හිතුවක්කාර කියන පදෙන් යොදනවා ඊට පස්සේ. ඉස්සර හරි ආදරෙන් හිටිය අම්මට තාත්තට ආදරෙන් කතා කළා දැන් අපට සැරදානවා ගහන් දෙනවා කියලා තමයි කියන්නේ. තව එහාට යනවා ඉතින් මේක ඊට පස්සේ. අන්න එතකොට ඔවුන් කරන කියන ක්‍රියාකාරකම් අතට අහුන දේ දමල ගහලා කැඩුවොත් හරි ජනෙල් විදුලක් කැඩුවොත් හරි දුම්බේ ස්ථානයක් උඩු කරොත් හරි ඒක දේශීය ජාතික ධනයට අවඩ පිණිස විනාශය පිණිස වෙනවා කියන එක කල්පනා කරන්නේ ආයතනයක් පවත්වන්නට අවශ්‍ය ලාභයේ තුලිත බවක් තියෙන්න වෙනවා ලාභය හොරා කෑවොත් අලාභයේ බවට පත් වෙන තුල අද මේ ඉරණමට රටපත් වෙන බව උන්ට කල්පනා වෙන්නේ මට හොඳ උදාහරණයක් තියෙනවා 1968 විතර කාලේ මං හිතන්නේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් සොකී ආසනය ආරම්භ කළ අපේ කම්හලක්. ආසනයට පවණක් නො විශාල ප්‍රමාණයකට රැකියා ලබා දුන්නා. දීප්තිමත් යුගයක්. ඒක ඉතිහාසය හොයලා බලන්න අන්තිමට බංකොලොත්තුනේ වහලා වහලා දැම්මේ වහලා දාන්න උනේ. ඒක පසුව පාලනේ බාරගත් අය බැංකුව වලට ණය වෙලා රට පැන්නේ. ඒකේ හිටපු අය ඇතුළතින් ඇතුළතින් සහ පිටතින් ලොකු සහ කුඩා අය සියලු දෙනා හොරකම් කිරීම තුළ බංකොලොත් වෙලා නෙවෙයිද කියලා. තමන්ගෙම ජීවත් වෙන්න තිබිච්ච වඩ වඩා ගන්න තිබිච්ච කුසගින්න මත වෙච්ච එක තමන්ම වසා දැමුවා. ඔය තමයි අත්තා ව්‍යාබාධ පරව්‍යාබාධ මේ නිසා ප්‍රකෘතක් ජන සමාජය සොකී කාර්යයන්හිදී එයින් සිදුවෙන අයහපත මෙලොව අයහපත පරලොව අයහපත පිළිබඳව හිතන්න තරම් දියුණු චින්තන ශක්තියක් නැහැ. ඒ මොහොතේ ලැබෙන වාසිය බලනවා. අල්ලස් ගන්න පෙළවෙනවා කියන්නේ. හොරකම් කරනවායි කියලා කියන්නේ. ස්ත්‍රී දෝෂණය කියලා කියන්නේ. මේ අපි හැම දෙයක්ම ගත්තම ඔබේ කය වචනේ ක්‍රියාකාරකම් වුණාට ඔබේ සිතේ තියෙන්නා වූ ආත්මාර්ථයේ ක්‍රියාකාරකම් මට ලැබෙනවා නම් රටට මොකක් වුණත් කමක් නැහැ. මගේ ආසාවට වෙනවා අනිත් පුද්ගලයාගේ ජීවිතේ විනාශ වුණාට හොයාගේ ආත්ම ගෞරවය නැති වුණාට කමක් නැහැ. ධර්මයට යොමු නොවනා වූ සමාජය ධර්මයට කියන්නේ මල් පහන් පූජාවට බුද්ධ පූජාවට එහෙම විතරක් නෙවෙයි මතක තියාගන්න. ඒවා ਬਾහියෙන් පේන පුංචි දෙයක් විතරයි. අවතීර්ණ මාර්ගයේ ප්‍රාථමික අංග පමණයි ඒවා. ධර්මයේ සුවයට රොය හොයාන නොයන සමාජය උපතේ පටන් මේ යන තැන දක්වා ක්‍රමයෙන් ආත්මාර්ථකාමී වෙන එක වළක්වන්න සක්‍රයට තබා සක්‍රයාගේ පුතා වයි මටවත් බෑ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ නිසා තේරෙනවද ඔබට මේ බුදුන් වහන්සේලා ලොවට පහළ වෙලා මොකද්ද මේ මිනිසා සඳහා දේශනා කරන්නේ? උභ්‍යාව්‍ය ව්‍යාභාදේද? දෙපිරිසටම ආවැඩ සලසා ගන්න එකද? එතකොට ඔබ මුග්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. පඤ්ඤා විරහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා මම දකින්නේ නැහැ තථාගත බුදුරුන්ගේ ඉගැන්වීම් මග ගොස් තමයි මේ පඬිත මහා පඤ්ඤ බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබේ ලබා ගන්න නැතිව ලෝකේ පවතින මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් හදාරාය පරතරට හදා හදාරා ඔබට මේ ලෝකේ පවතින ආ වූ අකුරු ගන්න පුළුවන්. ඒ ඒ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් දක්ෂ වෙන්න පුළුවන්. ඔබේ මොලේ දියුණු නම් ඔබේ මව්පියන්ට වියදම් කළ හැකි නම් එසේ ගොස් දක්ෂයෙක් බවට පත් වෙන්න ඒ ලෝකේ මෙහෙවරක් සඳහා යොදා ගන්න ඔබේ ජීවනෝපාය සඳහා. නගර කම්කරුවාගේ සිට රාජ්‍යපාලකයා දක්වා හැමදෙනා වැටුප් ලබන්න ඕයින් කරන්නේ ජීවනෝපාය සලසා ගන්න එක. නමුත් ඒක රට ජාති ආගම පිළිබඳව හැන්නවා හිතන්නේ නම් ආත්මාර්ථකාමී වෙනවා. එනිසා මිනිසා කොතන හිටියත් මිනිසා ආත්මාර්ථකාමීමින් වළකින්න වෙනවා. මේ දෙපිරිසටම අවැඩ සිදු වෙන මගෙන් මුදවා ගන්නට. මිනිස් සමාජයේ මිනිසුන්ගේ හදවත් තුළ හිත තුළ සත්‍ය ක්‍රියාමාර්ගයක් වෙන්නේ එහෙමයි බුදු සමයේ. මේ පිළිබඳ උදාහරණ පැහැදිලි කරන්න ගියොත් තිබෙන්නේ ඒ Tamanටත් අනුන්ටත් අහිත වැඩ පිණිස පවතිනා වූ ක්‍රියාකාරකම් පෘථග්ජන ලෝකයේ. දැන් අපට ඕන එකෙන් මිදෙන්නනේ. ඒක නෙමෙයි පඬිත මහා ප්‍රඥා කියලා කියන්නේ. දැන්වත් ඔබ පිළිගන්නවද බුදු සමයේ මම කියලා කියන්නේ මයන්න මයන්න හෝ කයන්න යන්න නොවන බව? ඒ ඒ මොහොතට ඔබට හැඟීමක් එනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හිතෙන් කයන වචනේ. ඒකට ඒතං කියලා කියනවා. තුති අස්තවන සූත්‍ර වල වෙනවා සුත පෘථග්ජනයා සිතට එන දේ මම කොටගත්ත සිත සිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න උන්ට බෑ කියලා. සිතට එන දේ මම කොට ගැනීම. සිතට එන්නේ මොනවද එතකොට? ඔය අහිත පිණිස අවැඩ පිණිස පවතිනා වූ බද්දෝමාරස්ස වීමට හේතු වෙන්නා වූ කාරණා. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර සමස්තයක් වශයෙන් ගත් කල කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක ඒ වයින් මම හැදෙනවා කියන්නේ ඌගේ කය වචන මමත් ඒ ක්‍රියාවට පෙළඹෙනවා ලෝකෙ දුක් වෙන්නේ ලෝකෙ අපරාධ බහුල වෙන්නේ අන්නේ මමත් ඒ ක්‍රියාව දැන් මේක යම් යම් පාලනයක් කරන්න තමයි නීතිය සහ පෞද්ගලික විපාක විශ්වාසයට හැකියාව තියෙන යම් පාලනයක් කරන්න. මුල සිඳින්න නෙමෙයි. අර ශික්ෂාපද සංවරයෙන් මම මේක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා වගේ. පොරොන්දු වෙන නිසා කඩන්න නැතුව ඉන්නවා නමුත් මූලයේ තියෙනවානේ. නමුත් තථාගතවරු පැහැදිලි කරලා දාරනවා වුන් අතින් ඒක නොවෙන්න වුන් අතින් වුන් පාලනය කරන්නා වූ වුන් පාලනය කරන්නා වූ බලවේගය මුලින් සිඳින්න ඕනයි කියලා. අන්න එතකොට ඒකට පඬිත මහා ප්‍රඥ භාවයටපත් වෙන්න පුළුවන් කියලා තියෙනවා ඒක ගමනේදී. යන්තාග්‍රව භාවනන් ජීවිතේ ඒ එකතු කරගත්ත කාරණා ටික අද තුල අද පශ්චාත්තාප වෙන එකේ තේරුමක් නැහැ. අපිට මෙහෙම වුණානේ අපිට ධර්මය හම්බුනේ නැන්නේ මෙච්චර වයස කියන්නේ. මොකක්වත් දැන් එතනින් එහාට වුණ වරද හදන්නේ කොහොමද කියන කෙරෙහි අවධානය යොමු කරන්න. මොකද සමස්ත සමාජයේතම අර කිරිබොන තැන ඉඳලා තමන්ගේ ඕනකම ඉටු කර ගැනීම සඳහා අනිත්‍යය යොදා ගැනීම නැවති පුරුද්ද. ඒ පුංචි සංගීත අම්මට වැඩ තිනවා. අම උයෝයා ඉන්නවා. අම වැසිකිළියේ ඉන්නවා. අමට අසනේ ඒව මොකක්වත් දන්නේ නැහැ. Tamanට ඕන වැඩේ කෙරෙන්න ඕන. දරුවන්ගේ වැඩේ වැරදි කියන්නේ නෙමෙයි මම මේ ගන්නෙ. ඒ ආරම්භය පෙන්වන්න. ඒව වැඩිම තමයි ඔබ විසින් ඔබ අතින් සිදුන අවහානිය. මේකට ඉතින් අධ්‍යාපනයයි රැකියාවයි තරංකාරීත්වයයි සියල්ල උල්පන්දම් වෙනවා. සියල්ල ඒ පැත්තට මෙහෙම ලබනවා. හැකිද? දරුවා ආත්මාර්ථකාමීත්වයේ ඉහවහා යන මගේ යන එක පාලනය කළ හැකි අධ්‍යාපන රටාවක් හඳුන්වා දිය හැකිද? අධ්‍යාපනයේ වැරදි නෙමෙයි. ආත්මාර්ථයේ ඉහවහා යන. ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වේ යුතුයි. අධ්‍යාපනඥයන් සතු අවබෝධය තුළ. එහෙම නැත්නම් මොවුන් දැන දැන රට පරිහානියට, ඔවුන්ගේ ජීවිත අධ්‍යාත්මික පරිහානියට, ඔවුන් මොන උපාදී මොන තැනක හිටියත් දුකටපත් කරනවා ඔබ. ඔවුන්ගේ යුග දිවි තුළ, ඔවුන්ගේ ආයතන තුළ, ඔවුන්ගේ පෞද්ගල ජීවිත තුළ මහ විශාල ඛේද වාචක තියෙයි. ඒවා නවත්තන්න අර උපාදීයට හෝ ලැබෙන මුදල් වලට යාන වාහන වලට කෙටි කාලීන යටපත් කිරීමක් පාලනයක් කරනහම බැරි වෙයි. බුදුරු කියලා කියන්නේ ඔබ බහුජන හිතාය බහුජන සුඛාය අත්ථහිතාය සුඛ දේවනුස්සානං කියලා කියන එකේ තේරුම මරුණායගේ හිත පිණිස කියන එක නෙවෙයි. උපදින් දින්නායගේ හිත සුව පිණිස කියන එක නෙවෙයි. අතක තබා ගන්න. මේ ලබාගත් ජීවිතය තුළ ජීවිතයේ කිසියම් පුරුෂාර්ථයක් කරා මෙහෙවීම. එතකොට ජීවිතයේ මේ අනුන්ට ආවැඩ තමන්ට ආවැඩ පිණිස දෙලෝ ආවැඩ පිණිස කටයුතු කරලා ජීවිත අවසානට ගිහින් දැන් මෙහෙවන්න වෙලාවක් තියෙනවා. මෙහෙवला ඉවරයි ජීවිතේ. දැන් බොහෝ දිනාට පවෙන් පරලෝ යාම තමයි උරුම වෙන්නේ. නමුත් ජීවිතේ මෙහෙවන්න පුළුවන් වුණොත් 20 15 20 වෙනකොට අධ්‍යාපනය සමග මේ මෙහෙවීම විසින් ඒ හැම දුවේකටම ඒ හැම පුතේකටම ගෙදර හිටියත් පැවිද්ද හිටියත් මේ තථාගතයන් වහන්සේ වදාළ පඬිත මහා ප්‍රඥ භාවයටපත් වෙන පාර Tamanගේ චින්තනය තුළ වැටී තියෙනවා මේක අදහසක් නෙවෙයි සිහිනයක් නෙවෙයි මතයක් නෙවෙයි ප්‍රායෝගික අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක්. එහෙනම් ඔබ ආත්මාර්ථකාමී වෙන හැටි තේරුම් ගන්න. කිසියම් දෙයක් තමන්ගේ හිතට අරගෙන ඒ ඒ මෙහෙවීමට ඇතුළත තිබෙනවාද ලෝභය, දේශය හෝ මෝහය. ඔබ මෙහෙවන්නේ ඒවා විසින්ද? ඔබේ කය වචන මෙහෙවන්නේ ඒවා විසින්ද? අත්තන් බොන්න තමන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. තමන්ගේ ධනෙ විනාශ කරගන්නවා. ඉන්පසු මත් වෙලා කරන ක්‍රියාකාරකම් තුළ බිරිඳට දරුවන්ට වසල් වාසීන්ට යහපත පිණිස දෙහැතිරෙන්නේ. අවැඩ පිණිස ඒ ඒ සඳහා ඔහුව පෙළඹුවේ කවුද? ඔහුගේ ගිජුකම ඒකට තියෙන ගිජුකම ඒ නිසා මේ දුස්චරිත සඳහා මිනිසා මෙහෙවනු ලබන්නේ ආත්මార్థය විසින් මූලය කාම විතර්කේ ව්‍යාපාද තර්කේ හිංසා විතර්කය මේ පොත් සියල්ල පරිහරණයකට ගලපා ගැනීම තුළින් අප දකින්නේ. මිනිසාගේ යහපත් ක්‍රියාකාරකම් නැවැත්වීම හෝ පාලනය නොවේ. ලෝකයට අවශ්‍ය දියුණුව පැත්තට අනේක වළක්වන එක නොවේ. මොන පැත්තට දියුණුවට ගියත් ඔහු පිටපස එන්නා වූ මෙන්න මේ බාධකය පිළල ඔබ දන්නවා පිළිකා පිළල කියන ගහක යක් ගහට හැදුනහම මොකද වෙන්නේ කියලා. පිළල පුංචි. නමුත් පිළලට පුළුවෙනි සියලු සාරය උරා ගන්න. අත්කරෝපණය වෙලා. අනතුරුව ගහේ සාරය උරාගෙන ගහ මරණ එක පිළල කරනවා. ඔබ දකින්න පුරුදු වෙන්න මිනිසාගේ චිත්තසෝ ප්‍රෝපණය වෙන පෝෂණය වෙන මේ ත්‍රිවිධ විතර්කය කියන්නේ ඔබට දුක් දෙන්නා වූ පිළල බව. අපිත් ගස්වල පිළල් ගලවලා තියෙනවා. කුඩා කාලේ ගලවන්න ලේසි. අත්ත බේරගත්ත හැකි. ලොකු වුණොත් අත්ත කපන්න වෙනවා. නැත්නම් දැක්කේ නැත්නම් ගහම මැරිලා යනවා. එබැවින් මෙන්න මේ ලබාගත් ජීවිතය තුළ මෙන්න මේ තුන් දෙනාට එකතු වෙන පුරුද්ද ජීවිත අවසානය දක්වා බලවත් කරන එකට ආගමික ජීවිතය කියලා මම දකින්නේ නැහැ. වෙන වෙන මොන මොනවා හරි කියමින් මොන මොනවා හරි කරමින් ආගමික කියලා ඒ රටට ඒ ජාතියේ ආගමට අයිති දේවල් බාහිර වස්තු කෙරෙහි ඇල්මෙන් පුද පූජා පවත්වමින් ප්‍රශ්නෙට හිසේ රදයට කොට්ටමාරු කිරීමේ විසඳුමක් පාවිච්චි කරනවා. සමස්ත සමාජය. ප්‍රශ්නේ වෙන එකක්. නමුත් උන්ට තේරෙන්නේ මේ කොට්ටමාරු කරොත් හිසේ රදේ හොඳ වෙයි කියලා. මේ හිසේ රදෙට කොට්ටේ මාරු කිරීමේ පිළියම් සර්වඥ නොවන ඒ ඒ පැතිවල දක්ෂයින්ගේ වැඩ. යම් නම් පැත්තට යමෙක් දක්ෂ නම් පිළියම් දාන්න පුළුවන්. බුදුවරු බුදුවරු සත්හටවන බව දුකට වේදානන්දා. එසේනම් ඔවුන් මේ ලෙඩේට මුල හොයනවා. දැන් කල්පනා කරන්න. ඔබ මොන ශේත්‍රයේ හිටියත් ජීවත් වීම සඳහා ඔබ කරන වැඩ තියෙනවා. ඒ ශේත්‍රද වැරදි ඒ ශේත්‍රවල ඔබේ ජීවිත අවුල් කරනු ලබන්නේ මේ උත්සන්න වෙන්නා වූ ආත්මාර්ථකාමීත්වය නෙවෙයිද? අවැඩ පිණිස අහිත පිණිස ක්‍රියාත්මක වෙන්නේ. දැන් ආපහු යන්න පටන් ගන්නවා. මෙයා මෙයාට එකතු වෙලා වැඩ කරන්න යන්න එපා. මෙයා මගේ ජීවිතෙන් බැහැරිය යුතු කෙනෙක්. ඒ නිසාම තථාගතයන් වහන්සේ පහාන සංඥාවල පෙන්නලා තියෙනවා ප්‍රහාණ කළ යුතු දෙයක් මේක. පොත පොතේ තියෙනවා පිරිත් වලටත් කියනවා ප්‍රහාණ කළ යුතුයි කියලා. වළංගු නෑ නේද? අන්න දැනගන්න ඕන මොනවා කළොත්ද ප්‍රහාණ වෙන්නේ කියන එක. ඒක තමයි පාලියෙන් තින්නේ මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස එකතු වුණොත් බලවත් වෙයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාත් තෝරගන්නනේ බැරි. එකතු වෙන්න සිහිය ඕනේ ඒකට ප්‍රමාදය කියලා කියනවා. එකතු වෙන්න වෙන්න බලවත් වෙනවා. නමුත් ඒකට වෙන ධර්මයක් කියලා එකක් දීලා නැහැ එකතු නොවීම කියලා නේද දීලා තියෙන්නේ. අමඤ්ඤමානෝ කියලා, අනුපාදීය මානෝ කියලා. මේ උත්සන්න වෙන හැඟීම පාවිච්චි කිරීමෙන් මේ Tamanta අනුන්ට වැඩ පිණිස සිත් ක්‍රියාත්මක වෙනවා. ඔබට මේ මේ හැඟීම උපදින්න ඕනේ. මොකද මේක බණ තේරෙන්න ඉස්සෙල්ලා ඕන කෙනෙක් රෝපණය කරගත්ත දෙයක්. එයා ඔබ පාලනය කරන්නෙක් වෙනුවට එයාව ඔබ විසින් පාලනය කරන්නෙක්. එයා විසින් ඔබ පාලනය කරන්නෙක් වෙනුවට සිහිය විසින් එයාව පාලනය කරන්නෙක් බවට පත් වෙන එක මම දකින බුදු සමය සතිපට්ඨානයයි. මේක තේරුම් අරගෙන සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගන්න බලන්න. මේ බලපෑම වර්ධනය වෙනුවට හීන කරලා ශූන්‍ය කරලා දාන්නේ කොහොමද? එතකොට ඔබ ඉතුරු වෙලා ඔබේ ආත්මార్థකාමියා මිය යනවා ටික ටික. මෙන්න මේක තමයි භව නිරෝධගාමී පටිපදාව කියලා කියන්නේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මේ සතුරා කොතනක සැඟවි සිට ඔබට පහර දෙයිද කියලා සතුරා හඳුනාගත්තාම සතුරා ඉන්න බව සැඟවි දැනගත්තාම එන වෙලාව අල්ලගන්න ඔබට සිහිය තියෙන්න ඕන. දැන් ඔබ මේ පාරට වැටුනහම අන්න ඔබට මේ සතුරා මර්ධනය කරන මේ සතුරා වනසන අවබෝධය තියෙනවා. ඒකයි පඬිතකම ඒක වැටහෙන එකයි මහා ප්‍රඥකම කවුරුත් ප්‍රධානය කරන්න ඕන නැහැ. එතකොට ඔහුගේ කය වචන සම්පූර්ණ ක්‍රියාකාරකම් ආරම්භයේ පටන් අවසානයේ දක්වා යනකොට ක්‍රමය හිතන්නෙම තම යහපත පිණිස අන් අයගේ යහපත පිණිස දෙපැත්තෙම යහපත පිණිස දැන් ඒක වුන් අතින් බොරු හොරකම් වංචා කපටිකම් ස්ථිදෝසන රටකසා කෑම් ඒවා සිදු වෙයිද? ඒවා සිදු නොකරන භික්ෂු පරපුරක් පන්සලේ හෝ ආරණ්‍යයේ හැදුනායි කියලා රට හැදෙයිද? ඒවා කරන අය හැදෙන්න ඕන නේද? සමස්ත සමාජයේ සිසාරා ආයතු නේද ලබාගත් ජීවිතයේ ආගමික ජීවිතයක වැදගත්කම වැටහි යාම මේ මහා ව්‍යසනයන්ගෙන් රට මුදවා ගන්න ඕනේ නා මේ ආත්මාර්ථය හීන වේගන යන විට ඔබ තුල තිබෙන සැබෑ මිනිස් දහමක් ඉස්මතු වෙනවා ඒ ඒ ඒ ඒක උත්තරීතර මිනිස් දහමක්. උතුරු මිනිස් දම් කියලා කියන්නේ. ඒ පටුනවන චින්තනයෙන් අර කියන දේවල් අම්මට තාත්තට දරුවන්ට සමාජයට පරිසරයට තථාසතුන්ට මොනවටවත් කරන්න ඔහුව මෙහෙවන්න බැරුව යනවා. මොකද මේ මෙහෙම මධ්‍යස්ථානයේ වසා දමනවා ඔහු. මිනිසා දුකටපත් කරන සමාජය දුකටපත් කරන හැම විටම දුක් ගෙනත් දෙන මේ ත්‍රිවිධ තර්කයේ විසින් ඔබ මෙහෙවන මෙහෙවුම් මධ්‍යස්ථානය ඔබට සීල් කියන්න පුළුවන් වෙනවා. මේ මෙහෙවුම් මධ්‍යස්ථානය විවෘත කරගත් එක තමයි ඔබට හොයන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැත්තේ. මේ මෙහෙවුම් මධ්‍යස්ථානයේ වසා ගැනීම ආර්ය මාර්ගයයි. මේ මෙහෙම මධ්‍යස්ථානයේ වසා ගැනීම පටිසෝතගාමී මාර්ගයයි. මේ මෙහෙදු මධ්‍යස්ථානයේ මෙහෙවන්න හදන විට ඔබව මෙහෙවන්න හදන විට සිතින් කයෙන් වචනෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වර්තමානයේදී මෙහෙවන්න හදන විට මෙහාන්ට එකතු නොවීමෙන් ඔහුට ආහාර නැතුව යනවා ඔහුට බලපල නැතුව යනවා ඔහුට සිතෙහි පවතිනා වූ න්‍යායකට යටත් වෙන්න වෙනවා. ඒ න්‍යායට තථාගතයන් වහන්සේ නමක් කියලා තියෙන්නේ යම් ඒවං ලහු පරිවත්තං වෙත දංචිත්තං. ඔබයි මේ න්‍යාය පිළිගන්නේ නැතුව මේකට එකතු කරලා පෝර දාන්නේ. මේ න්‍යායට ඉඩ දෙන්න. බලන්න තේරුම් ගත්ත කෙනෙකුට ස්ත්‍රී පුරුෂ භාවයේ දී පැවිදි භාවයේ මොනවවත් බලපානවද කියලා මේකට? මානව දහමක් කියන්නේ අන්න ඒකයි. කෑලි කෑලි වලට කොටු වෙලා හිර වෙලා ඉන්නේ නැයි නැතු මේ මූලික දේ තේරුම් ගන්න බලන්න. මූලික දේ තේරුම් ගන්න නැතුව පුංචි පුංචි කෑලි වලින් ඉස්සරහට ගියයි කියලා සමස්තය ආවරණය කරන්න බෑ. ඒ ඒ වායේ යම් ප්‍රතිඵල තියෙන්න පුළුවනි. එබැවින් මේ සමස්ත සමාජය මෙන්න මේ තමන්ට අනුන්ට දෙපැත්තටම අවැඩ සිදු කරන්නා වූ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ නම් වූ මූලය විසින් නොමෙහෙවනු ලබන මෙහෙවනු ලබන කියන්නේ දැනට කරන්නේ නොමෙහෙවනු ලබන මිනිසුන් මේ සමාජයේ ඇති වෙනවා නම් ඒ ආධ්‍යාත්මික විප්ලවයයි. ඒ මහත් ප්‍රතිඵල රට ජාතියට ලැබෙනවා ඇති. මතක තබා ගන්න. ඔවුන් තථාගතයන් වහන්සේ වදාළ පරිදි පණ්ඩිත මහා ප්‍රඥා. මෙත් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බහුසුත සූත්‍රයේ හතරවෙනි කොටස. මේකේ තියෙන වචන දෙකයි. නමුත් ඒකට අදාළ කරුණු පැහැදිලි කිරීම පැයක් ඔස්සේ දෝන දෙකක් ඔස්සේ දෝන පහක් ඔස්සේ දෝන. අන්නේ දැක්ම පිළිබඳව සමහර තැන්වල තිබෙනවා. ගම්බීරේසු තානා තානේසු පඤ්ඤා චක්කුං කමති. බුද්ධ ශ්‍රාවකෙක් තුළ බුද්ධ පුත්‍රයෙක් තුළ තියෙනවන්නේ එකයි ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු වෙන්න වෙනවා ඊට පස්සේ මේ රෝග නිදාණයට ප්‍රතිකාර කරන්න. මේ රෝගය හඳුනාගෙන රෝග නිදාගෙන්ට ප්‍රතිකාර කරන්න කියලා දෙන්නත් පුළුවන් වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට අනුගමනය කරන්නත් පුළුවන් වෙනවා. නම් සමස්ත සමාජය ආවරණයි. ඒ එකක්වත් නතර වෙන්නේ නැහැ. නමුත් මේ ආත්මාර්ථකාමීත්ව විසින් කරන කියා නතර වෙනවා ඊට පස්සේ. මේ සංඛ්‍යාව. සිට බිඳුවේ සිට සිට බිඳුවයි කියන එක තමයි ගෞතම සසුන තුළ මගඵල නැහැ කියන්නේ. බිඳුවේ සිට 1 2 3 4 5 ඔස්සේ 10 15 20 අර කුරුරට සඳහන් පරිදි නම් ලස් 8න් 5ක් කියනකොට කොච්චරද බලන්න. 60ක් විතර දක්වා ඉහළ යා හැකියි. අදාළ තේරුම් අර අදාළ කරුණ තේරුම් ගැනීමට අනා අනුගාමිකයෙක් බවට පත් වේ. මහා පඬිතෙක් ප්‍රඥා ප්‍රඥෙක් බවට පත් වෙන්නට ඔබට මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්භීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැමදෙනාටම තෙරුවන් සරණයි. Thank you. रागखयो निभानम्